සුපින්බර දවසක් ඔබ සැමට. අද බිනරපුර පසළොස්වක පොහොය දවස. අදත් අපි සූදානම් සද්ධර්ම වර්ෂා වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නට. සද්ධර්ම වර්ෂා වැඩසටහන 2009 වසරේ සිට අඛණ්ඩව පුරා සත්වසරකට ආසන්න කාලයක් සෑම පොහොය දිනකම පාහේ විකාශය වුණා. ඉන් අපට සදහම් රසයේ බෙදා දුන්නේ බෝසත් ගුණ ඇති අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම මහානාහිමි පාණන් එහෙත් පසුගිය සැප්තැම්බර් 7 වෙනිදා අලුයම මහා කරුණාවෙන් අප දෙස බැලූ ඒ බෝසත් දිනට පියවුනේ ඉන් එළිය ලැබූ අප සැමම කම්පා කරවමි. කෙසේ වෙතත් උන්වහන්සේ අප සමග පැවැත් වූ අවසන් ධර්ම සාකච්ඡාව අද සද්ධර්ම වර්ෂා වැඩසටහනින් අපි ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළා. මේ සිරිලක බුදුසසුනේහි තුංග පහන් තැම බඳ වූ මුදුන් මල් කඩ බඳ වූ උන්වහන්සේගේ නික්ම යෑම තවදුරටත් දරාගත නොහැකිවද උන්වහන්සේම පසක් කොට දුන් අනිත්‍ය මෙනෙහි කරමින් අපි සද්ධර්ම වර්ෂා වැඩසටහන මෙසේ ඔබට ඉදිරිපත් කරන්නේ අපේ নমස්කාර පූර්වක ඇරයුම පරිදි සද්ධර්ම වර්ෂා සදහම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ධුරන්දර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මඨානාචාර්ය ශාසන ධජ අතිපූජ්‍ය නා උයනේ ආර්ය ධම්ම මහා නාහිමි පාණන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නැවත වතාවක් নমස්කාර කරන ගමන් අපි ඔබ වහන්සේට ඇරයුම් කරනවා මෙන්න මේ ප්‍රශ්න සඳහා අපිට පිළිතුරු ලබා දෙමින් දහම් රසය බෙදාගෙන හැටියට. ස්වාමින් වහන්සේ මුල්ම ප්‍රශ්නය මහින්දාගමනයට පෙර ලංකාවේ මිත්‍යා දෘෂ්ටිකයන් වාසය කරේ ස්වාමින් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කුමක්ද කියන කාරණේ අපිට පැහැදිලි කරලා දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තුන් වාරයක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව සියලුම සාධක සහිතව පැහැදිලි පළමු ගමන මහියංගණයට වැඩම කරවලා යක්ෂ සමාගමේදී ඔවුන්ට ගිරිදිවයිනට යන්න සැලැස්සුවා. හේතුව ඒ අයගේ වාසයෙන් ලග්දිව මනුෂ්‍ය වාසයක් නොවන නිසායි. දෙවැනි වාරයේහි නාගදීපේට වැඩම කරවන්ට යෙදුනේ සමිද්දි සුමන දිවි රාජයා සමග. සමිද්දි සුමන දිවි රාජයා ඊට පෙර ඈත කාලයේ පසේ බුදු කෙනෙකුන් වහන්සේට දන් වැළඳීමට උපකාර වූ හේතුවෙන් ඔහු දේවත්වයට පත් වෙලා ජේතවනාරාම අභියස ත්‍රිපාල වෘක්ෂයක අධිග්‍රහිතව සිටියා. එතුමත් සමග බුදුරජාන් වහන්සේ නාගදීපයට වැඩම කොට වදාළේ නාගයන්ගේ බරපතල යුද්ධයක් සමතය කිරීම පිණිසයි. ඒ යුද්ධයේ සමතය කරලා දහස් ගණනාවක් නාගයන් සරණ සීලයේ පිහිටුවන් යෙදුණා. ඒ අයගේ යුද්ධයට හේතු වූ මාණික්‍ය පරයන්කය බුදුරජාන් වහන්සේට වැඩෙන්න සැලැස්සූ බැවින් එය තන්පත් කොට චෛත්‍යයක් කරවන්ට යෙදුණා. දෙවැනි වාරයේදී මණ්‍යාකික නාගරාජයාගේ ආරාධනාවෙන් 500ක් මහරහතන් වහන්සේ සමග ශ්‍රී ලංකාවේ කැලණිපුර නුවරට වැඩම කොට වදාලා. කැලණිපුර නුවරට වැඩම කළ ගමනේදී ශ්‍රීපාද ස්ථානයේ ශ්‍රීපතුල පිහිටු වීම වාගේ මුතියංගන තිස්ස මහාරාම අවුලාදපුරේ උඩමාළුව රුවන්මැලිසෑය පිහිටි සුද්ධ භූමිය තෝපාරාම භූමිය මිහින්තලාව ආදී ස්ථාන රාශියක සමාපත්‍ය උසව විඳිමින් ශ්‍රී ලංකාව පරිභෝග කළා. එයින් වසර ගණනාවකට පසුව ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 පමණ කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන්න යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් පරිද්දෙනුයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා දීපේ සඳහා මහා අදිෂ්ඨාන පහක් සිද්ධ කරලා තියෙනවා. කුඩා කුඩා අදිෂ්ඨාන සිය ගණනාවක් සිදු කරලා තියෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන දවසේදී ශ්‍රී ලංකාව මනුෂ්‍ය වාසයක් බාටපත් උනේ විජේ කුමාරය ඇතුළු ශක්තියක් පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බැස නිසයි. ඒක හරියට සිදු වී තිබෙන්නේ වෙසක් පොර 15 පොහොව දාසක බුද්ධ පරිනිර්වාණය සිදු වෙච්ච දවසේ. එතෙන් පටන් වසර දෙසේ ගණනාවක් මනුෂ්‍ය වාසයක් තිබුණේ නමුත් මිනිසයන්ගේ ආගමික වශයෙන් තිබුණේ දෙවියන් යක්ෂයන් ඇදහිම් ක්‍රම ඒවා සම්මාදිට්ඨියෙන් තොරයි. ඉන්දියාවේ ඒ කාලයේ බහුල වශයෙන් පැවතිච්ච එවැනි ඇදහිම් තමයි ශ්‍රී ලංකාවට එකතු වුනේ. ඒවා සම්පූර්ණයෙන් බුද්ධ ධර්මයට සම්බන්ධ නැති සම්මාදිට්ඨියෙන් තොර ඇදහිලි. ඒවා ඉතින් අත් වශයෙන් කෙටියෙන් කියනකොට මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ වෘක්ෂ පර්වතයන් අදහනවා. එවාගෙම දෙවියන්ට බාරහාර වෙනවා වෘක්ෂයන්ට පූජාසහක් පවත්වනවා තවත් තවත් දේවල් කරමින් මිනිස්සු කටයුතු කළා ඒ මිසදුටුකම් ඇති කරගෙන හිටියේ නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවීමෙන් පසු ශ්‍රී ලංකාව එක්වසේම සම්මා දිට්ඨික රටක් බවට පත් වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු සත් නමක් ශ්‍රී ලංකාවට වැඩම කරවන්නට යෙදුන හරියට පොසොන්පුර 15 පොහොව දවසේ බුද්ධ වර්ෂයේ 236 පොසොන්පුර 15 පොහොව දවසේ ඒ දවසේදීද රාජ්‍යයට පත්වීමෙන් මාසයක් ගත වෙච්චි දේවානම් පීතිස්ස රජතුමාගේ ක්‍රීඩාවක් වශයෙන් මුවදඩේම තමයි යොදාගෙන තිබුණේ 40000ක් සෙනඟ සමග මිශ්‍රක පර්වතයේ දෙසට මෝදලයේ පිවිසුණා. මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පර්වතයේ නමින් හැඳින්වෙන මිහින්තලා පර්වතයට හසින් වැඩිය. ඒකෙන් දිග කතාවක් ඉතා වැදගත් સિદ્ધාන්තයක්. එදයින් පසුව ශ්‍රී ලංකාව සම්මාදිට්ඨික මිනිසයන්ගේ වාසයක් බවට පත් වුණා. ඉතින් ඇදහිලි අද සමහර දේවල් සමහර ජනතාව අතර පැතිරී පවතිනවා. බොහෝ සෙයින් දෙවියන්ට ආඥා කිරීම ඇදහිීම බාරහාර වීම මේවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නොවේ ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ නිවන් මඟට අදාළ පිළිවෙත් මඟ අනුගමනය කිරීමෙන් සම්මා දිට්ඨිකව වැඩ කටයුතු කරතොත් ඒකාන්තයෙන් ඒ සුගති සැපේටත් නිවන් සැපේටත් පදනම් වෙනවා හේතු වාසනා වෙනවා බොහෝ සෙයින් මේ සම්බන්ධ විස්තර විවරණ මහා වංශ අපේ ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ සිංහල ඉතිහාසයේ සිංහල රාජ වංශයේ කියවීමෙන් හොඳින් තේරුම් ගන්න පුළුවනි අද කාලේ මේවා ඉයන්වීම අඩුපාඩුකම අනාගතයට මේ බාධාවක් වෙනවා කුඩා දරුවන්ගේ දැනීම මදි වෙන නිසා එනිසා බෞද්ධයන් වශයෙන් අපේ මහා වංශයේ ථූල වංශයේ ඒ වගේම ත්‍රිපිටක අටගත මේවා කියවීමෙන් මේ ඉතිහාසගත වැදගත් තොරතුරු අපි දැනගන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා උනන්දු වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාවේ තියෙන වැදගත්කමත් අපිට පහදා දෙන්න ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ආස තුනක් ගිය තැන නිකිනිපුර පසළොස්වක පොහෝ දවසේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිපිටක ධාරී ෂට්ඨවිඥාලාභී චතු පරිසම්බිදා ඥානලාභී රහතන් වහන්සේලා 500 නමක් එකතු වී පළවෙනි ධර්ම සංගායනාව රජගහ නුවර සප්තපර්ණි ගුහාද්වාරයේ හිදිකල ධර්ම මණ්ඩපයේදී සිදු කරන්ට යෙදුණු හත් මාසයක් ඇතුළත එයින් බුද්ධ ශාසනය අනාගතයේ නොනැසී පැවැත්වීමට මාත් උපකාරයක් වුණා. ඉන් අවුරුදු 100ක් ගිය තැන කාලාශෝක රජ කාලයේ වෙනකොට වජ්ජිපුත්‍රක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් සම්මත කරගත් බැවින් ඒවා විසඳලා ශාසනයේ අනාගත පාරිශුද්ධිය පිණිස යස මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා 700ක් එකතු වෙලා විශේෂ ධර්ම සංගායනාවක් කරන්න යෙදුණා විශාලා මහනුවරට ඇති වාලුකාරාම විහාරස්ථානයේදී. එයින් දසදහසක් මජ්ජි පුත්‍රකයන් ශාසනයෙන් ඉවත් වුණා. ඒ අත්ංගේ පරපුරේ හැදිච්ච අය ඒ මිසදුටුකම් දරාගෙන තවත් අවුරුදු 118ක් පමණ ගිය තැන 60000ක් පමණ භික්ෂු වේශයෙන් භික්ෂූන් වහන්සේලා අතර හැසිරෙමින් කටයුතු කළා. ඒ ඇත්තෝ නිකායවල් 17කට බෙදී තිබුණා. තේරවාද නිකාය හැර. එනිසා ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට පිරිසුදු සංඝ රත්නයේට උපෝසත විනය කර්මය කරගන්න පවා දුෂ්කර වුණා. අවුරුදු 7ක් තිස්සේ උපෝසතය කරගන්න නොහැකි වුණා. මොකද අර දෘෂ්ටිගත භික්ෂුන් වහන්සේලා මිසදුටුගත් භික්ෂුන් වේශධාරීන් නිසා මේ ඇත්තෝ සංඝයා මැද ඉන්නව කලවම් වෙලා. ඒ නිසාම ධර්මාශෝක රජතුමාට ඕන වුණා මේ මහා සංඝ රත්නේ සාමග්‍රී පිළිලා විසුද්ධියට පමුණුවලා බුද්ධ ශාසනයට අනුග්‍රහ කරන්න. ඊට සුදුසු ආචාර්යයන් වහන්සේ හැටියට මුග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ වැඩම කරවා ගත්තා අශෝකාරාමයට. එහිදී රජතුමා පළමුවෙන්ම ඒ රහතන් වහන්සේගෙන් විනය පිටකය සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. විනය පිටකය සම්පූර්ණයෙන් ඉගෙනගෙන වික්ෂු සංඝයා වහන්සේ දහස් ගණන් ලක්ෂ ගණන් සිටියේ සංඝ පිරිස රැස් කරවලා වික්ෂුන් වහන්සේලා තෝරා ගැනීම පිළිවෙලක් ඇති කළා. ඒකෙන් 60000ක් වික්ෂූන් අන්‍ය ලබ්ධයන් අදහාගලේ සිටි භික්ෂූන් භික්ෂු වේශධාරීන් ඉවත් කරන්න හේතුණු බැවින් මොග්ගලී පුත් ශිෂ්‍ය මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහසක් රහතන් වහන්සේලා එකතු වී තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නට යෙදුණා. ඊය සංගායනාව මාස 9ක් පැවතුණා. ඒ කාලය තුල අනාගතයේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස රටවල් 9කට ශාසනය බෙදා හැරිය. ධර්මාශෝක රජතුමාගේ ආරාධනාවෙන් විනයධාරී රහතන් වහන්සේ නමක් ප්‍රධාන පස්නමක් පස්නමක් බැගින් රටවල් 9ක බුද්ධ ශාසනය පිහිටුවන්න සැලැස්සුවා. එයින් ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන උපසම්පදා පස්නමකුත් තව සාමණේර නමකුත් උපාසක කෙනෙකුත් සහිත හත් දෙනෙක් ශ්‍රී ලංකාවට වැඩම කරන්නට යෙදුණා. ඒ සංගායනාව ආරම්භ කෙලේ නවම්පුර පසළොස්වක් පොහෝ දවස. ඒක නිම වුණේ ඉල්පුර පසළොස්වක් පොහෝ දවස. ඉල්පුර පසළොස්වක් පොහෝ දවසේදී රටවල් 8ක බුද්ධ ශාසනය පිහිටවන්න යෙදුණා. ලංකාවට නියමිත වූ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස තීරණය කරගත්තා ලංකාවට පැමිණීමට සුදුසු දිනේ එවකට මුටසිව රජතුමා ලංකාවේ රාජ්‍ය කළේ වය වෘදයි. එතුමා නොබෝ දවසකින් අභාව ප්‍රාප්ත වෙන බැවින් එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර දේවානම්පිය තිස්ස රජතුමා රජ වීම දක්වා පමා කළ කාලේ එතෙක් මිහිඳුමා රහතන් වහන්සේ ගම්බදි උත්තලේ සුදුසු ස්ථානවල චාරිකාවේ වැඩම කරලා තමන්ගේ මෑණියන්ට ඇතුළු ඥාතීන්ද ධර්ම සංග්‍රහ සඳහා දැනට භාවිතා කරන සාංචි විහාරස්ථානයේහි නැවති මෑණියන් පැවිදි කරවා එතුමියට අනාගාමී මාර්ගඵල ලැබෙන්න සලස්වලා දුන්න. තමන්ගේ නැගණියගේ පුත්‍රයා වෙන සුමන කුමාරයා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහා රහත් භාවයට පත් වී සිටියා. අභිඥාලාභීව එවැගේම මිහිඳු මහ රහතන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරියගේ දුවකගේ පුතෙක් බණ්ඩුක කියලා අවුරුදු 20ක් පිරුණු එතුමා අභිඥාලාභී අනාගාමී බවට පත් වුණා දෝපාසක මහත්මයෙක් බවට පත් වුණා පැවිදි අපේක්ෂාවෙන් යුතුව ඒ පිරිසට එකතු වුණා මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන්නේ යෙදුනේ හරියට පොසොන් පුර පසළොස්වක පොහොදාසේ. ඒ දවසින් පසුව ශ්‍රී ලංකාව සැබෑ බෞද්ධ රටක් වුණා. ශ්‍රී ලංකා දීපයේ අවුරුදු 48ක් පමණ කාලයේ මිහිඳු මහ රහතන් වහන්සේ නැවත දමදෙවට වැඩම නොකර ශ්‍රී ලංකාවේම වැඩ ඉඳලා ශ්‍රී ලංකාව සැබෑ බෞද්ධ රටක් බවට පමුණවන්න සමර්ථ වුණා. විනය සංගායනාවක්ද පවත්වන්න යෙදුණා. ලංකාවේ සිංහල දෙමෝපියන්ගේ දරුවන් පැවිදි කරවා රහත් භාවයට පත් වෙලා ත්‍රිපිටක ධාරීන් බවට පත් කරලා ඒ ඇත්තෝලව විනය සංගායනාවක් රූපාරාම භෝජන ස්ථානයේ සිදු කරන්න යෙදුණා. මේ ආදී සිදුවීම් නිසා ශ්‍රී ලංකාව සැබෑ බෞද්ධ රටක් වුණා පමණක් නෙවෙයි සම්මාදිට්ඨික මිනිසයන්ගේ වාසයක් වුණා. ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කළ අදිෂ්ඨාන පරිද්දෙන් මේ ලංකාව බුද්ධ භූමියක් හා සමාන තත්ත්වයටපත් වුණා. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි බොහෝම වාසනාවන්තයි. ඉදිරි අනාගතයේ අවුරුදු 5000 පිරෙන තුරුම ශ්‍රී ලංකාව සැබෑ බෞද්ධ රටක් වශයෙන් පවතිවා බෞද්ධ ජනතාවක්ම පහළ වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේ අප අසා තිබෙන පරිදි සෑම බුදුවරයෙකුගේම දහම ශ්‍රී ලංකා භූමියේ පිහිටන ආකාරය තමයි දකින්නට ලැබෙන්නේ. ස්වාමින් වහන්සේ මේ පිහිටීම සිදුවන්නේ කුමක් නිසාද? ලෝකයේ පහළ වෙන බුදුවරයන් වහන්සේලා වශයෙන් දැන් මේ මහා භද්‍ර කල්පයේහි බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වෙනවනේ. එයින් දැනට සතර නමක් පහළ වේ වැඩ හිටියා. පළමුවෙන් කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 40000ක් ආශාති කාලේ ශ්‍රී ලංකාව කොහොම ශාස්ත්‍රීයක රටක් පැවතුණා. ඒ අතර විශාල මේ අනතුරකට භාජන වෙන්න ගිය අවස්ථාවකදී කකුසන්ද බුදුරජාණන් වහන්සේ 40000ක් පමණ සංඝ පිරිස සමග ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවා බුදු සසුන පිහිටෙව්වා. රටට සාන්තියක් සිත සැලසුවා. ඒ ශාසනයේ ශාසනාන්තයේ දක්වාම ශ්‍රී ලංකාවේ පැවතුණා. ඕනාගමන බුදුරජාන් වහන්සේගේ කාලේ වයස මිනිසයන්ගේ 30000ක් පමණ වුණා. ඒ කාලේ ශ්‍රී ලංකාද්වීපයේ මහ ජනතාව බොහොම වාසනාවන්ත මිනිසයන් වශයෙන් වාසය කළේ. එතෙන්දී තේ ආයත විපත්‍යක් පැමිණි වෙලාවේදී ඕනාගමන බුදුරජාන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේ සමග ශ්‍රී ලංකාවට වැඩම කරවලා බුදු ශාසනය පිහිටුවන්න යෙදුණා. තුන්වෙනි වරට කාශ්‍යප සාරුවක්ඥන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් ආයුෂ ඇති මිනිසෙව හිටියේ ඒ කාලයේදී ලංකාවට විපත්ති කර අවස්ථාවක කාශ්‍යප බුදුරජාන් වහන්සේ 20000ක් සංඝ පිරිස සමග වැඩම කරවා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවට පැමිණෙව්වා මේ විදිහේ ඒ අවස්ථා තුනේදීම ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය වාසව තිබිලා තියෙනවා එපමණක් නෙමෙයි බුදුරජාන් වහන්සේලාගේ වැඩම කරවීමෙන් ශ්‍රී ලංකාව ඇත්ත වශයෙන්ම වාසනාවන්ත පුණ්‍යවන්ත රටක් බාටපත් වී තිබුණා. අනිකුත් රටවලට වඩා දේශගුණික වශයෙන් මිනිසයන්ගේ පැවැත්ම යහපත් වන බැවින් බොහොම බුද්ධිමත් මිනිසයන් මේ ලංකාවේ පහළ වෙන තත්ත්වයටයි පැවතුනේ. ඒ අනුව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සීල බුදුවරයන් වහන්සේලාගේ බුද්ධ භූමිය හා සමාන බාටපත් වූ බව කරුණු සහිතව පැහැදිලි වෙනවා. අපේ සරුවඥන් වහන්සේ වඩින කාලේ ලංකාවේ මනුස්ස වාසයක් තිබුණේ නැහැ. යක්ෂ නාග කියන අය පමණක් හිටියා. ඒ යක්ෂයෝ අච්ඡන්දිකයි. අච්ඡන්දික කියන්නේ නිවන් අවබෝධ කර ගැනීමේ කැමැත්තක් ඕනකමක් ඒ අයට ඇත්තෙම නැහැ. ඒ නිසා තමයි එයාට ශ්‍රී ලංකාවෙන් ඈත ගිරිදිවයිනට බුදුරජාණන් වහන්සේ පත්කොට වදාළේ. ඒකේ යත්ංගේ යහපත පිණිස. නාගයෝ කියන જાතිය හේතුක ප්‍රතිසන්දි ඇති පිරිසක්. එයාට මාර්ගඵල ලැබෙන්නේ නමුත් ඒ අය තෙරුවන් සරණ යාගන්න සමර්ථ වුණා. එනිසා ඒ ඇත්තෝ ලංකාවේ නාගදීපේ එවැගේම තවත් ප්‍රදේශවල වාසය කරලා තියෙනවා. පසු කාල වෙනකොට ඒ අය තමන් වෙන ලෝකවත් වලට සංක්‍රමණය වෙලා තියෙනවා. මනුෂ්‍ය වාසය ශ්‍රී ලංකාවේ පැතිරෙන්න පැතිරෙන්න ඒ අය ලංකාවෙන් ඈත් වෙලා ගියා. බුදුරජාන් වහන්සේලාගේ වැඩම කරවීමෙන් ශ්‍රී ලංකාව එදත් අදත් වාසනාවන්ත රටක් බවට පැමිණ තියෙනවා. බොහෝ ඥානවන්තයෝ කියනවා ලෝකයේ තියෙන රටවල් අතුරින් ශ්‍රී ලංකා දීපය ඊටාම වැදගත් රටක් කියලා. භූමි වාසයෙන් කුඩා රටක් වුණාට පැවැත්මෙන් බොහෝම වාසනාවන්ත පැවැත්මක් ශ්‍රී ලංකාවේ පවත්නා බැවින් මේ උපදින උපදින අය සසර පාරමී පුරන අය හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න සමර්ථ වෙන්නේ ශ්‍රී ලංකා දීප වාසී. ඒ ගැන අපි සතුටු වෙන අතර බුද්ධ ශාසනාන්තයේ දක්වා ශ්‍රී ලංකාව සැබෑ බෞද්ධ රටක් හැටියට පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ස්වාමින් වහන්සේ ඊළඟ පැනය ඔබ වහන්සේට යොමු කරන සදාම් රසය අපේක්ෂාවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ කෙසේද? භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ආනාපාන සති භාවනාව විපස්සනාවට හරවන්නේ කෙසේද කියලා. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ආනාපාන සතිය සමත භාවනාවක්. ආස්වාස ප්‍රස්වාස දෙක අරමුණු කරගෙන ධ්‍යාන උපදවන රූප ධ්‍යාන හතරක්. සමහර විට රූප ධ්‍යාන පහක් උපදවන්න සිදු වෙනවා. ඒ පුජ්‍යලයන්ගේ தත්ත්වය අනුව ඥානවන්ත කියන්නේ තීක්ෂණ බුද්ධිමත් අයට පුළුවන් එයින් ධ්‍යාන හතර සම්පූර්ණ කරන්න. එවාගෙම ධ්‍යාන වඩන්න සමර්ථ වුණත් නුවණ තීක්ෂණ නැති අයට වාර පහක් ධ්‍යාන වඩන්න වෙනවා ආනාපාන සතියේ. පංචම ධ්‍යානයේ දක්වා. ඒ වෙනසක් නැහැ. චතුර්ථ ධ්‍යානයේ උනත් පංචම ධ්‍යාන උනත් සමානයි. එතකොට මේ ධ්‍යානලාභී උනන් පසුව විපස්සනාට හරවන ක්‍රම තුනක් තියෙනවා. ධ්‍යානයේ තියෙනවා අවස්ථා තුනක්. එකක් තමයි උපචාර සමාධි, උපචාර ධ්‍යානය. උපචාර ධානයෙන් විපස්සනාට හැරෙන්නත් පුළුවන්. ඒක එපමණ මේ සාර්ථක හැරවීමක් නොවේ. ඒක වඩා තීක්ෂණයි. රූප ධාන හතරෙන් නැත්නම් රූප ධාන පහෙන් අනතුරු විපස්සනාට හැරීම. ඒක දෙවැනි. ඊටත් වඩා තීක්ෂණයි. ඒ ආනාපාන සමාධි ධානය පිහිට කරගෙන සසෝ ධාන සියල්ල සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ සතර කමඨහන් වශයෙන් බුද්ධානුස්සතියෙන් උපචාර ධානය ඊළඟට මෛත්‍රියෙන් රූප ධාන හතරක් වගේම පිළිකුල් භාවනාවෙන් රූප ධාන එකක් ප්‍රථම ධානයක් මරණ සති භාවනාවෙන් උපචාර සමාධි මේ ටික සම්පූර්ණ කරාම ඒ භාවනා යෝගිය ආරක්ෂා සහිතයි ඊට පස්සේ පුළුවන්කම තියෙනවා කසින භාවනා වලට හැරෙන්න. කසින භාවනා තුලින් රූප අධ්‍යාන හතර හතර උපදවාගෙන ආකාශ කසිනේ හැර සසු කසින නමයෙන් අරූප අධ්‍යාන හතරක් වඩනවා. එතකොට අෂ්ට සමාපatti ලාභී වෙනවා. එතකොට විපස්සනාවට හැරේ බොහෝම පහසුයි බොහෝම සාර්ථකයි. ඊටාම සියුම් විදියට ඒ ධ්‍යාන ශක්තිය වැඩි නිසා සියුම් විදියට විපස්සනාව මෙනෙහි කරගන්න පුළුවන්. එතෙන්දී පළමුවෙන්ම කරුණ ලබන්නේ අපි හේමු අෂ්ට සමාපත්තිලාභීව සමාපත්තිය නැගිට උපචාර සමාධියේ පිහිටා ඒ උපචාර සමාධියෙන් අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතු අරමුණු කරන්න සමර්ථ වෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ හයක් තියෙනවා ආපෝ ධාතුවේ දෙකක් තේජෝ ධාතුවේ දෙකක් වායෝ ධාතුවේ දෙකක් ඔය ලක්ෂණ 12 අනුව පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු මනමින් දැක ගන්න සමර්ථ වෙනවා. මේ ධාතු සතරට සම්බන්ධව තියෙනවා තව හතරක් උපාදා රූප හතර වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඒ හතරත් නුවණින් දැක ගන්නවා. ඊළඟට ඒක සුද්ධාෂ්ටක නමින් හඳුන්වන්නේ සුද්ධාෂ්ටක සහිත රූප කලාප වෙන් කරගන්න සමර්ථ වෙනවා. කර්මජ රූප කලාප එක එක ශරීරයක 8ක් 8ක් බැගින් දැක ගන්න පුළුවන්. චිත්තජ රූප කලාප 8ක් දැක ගන්න පුළුවන්. උතුජ රූප කලාප 4ක් දැක ගන්න පුළුවන්. ආහාරජ රූප කලාප 2ක් දැක ගන්න පුළුවන්. මේ විදිහට සීල රූප කලාප දැකලා ඒ රූප කලාප තුලින් එක කලාපයක බැගින් තියෙන රූප කොම වෙන් කර ගන්නවා ඊළඟට කේසා ලෝම ආදී කොට්ටාස ධාතු කොට්ටාස 42ක් තියෙනවානේ මේ 42 රූප කලාප වෙන් කර ගන්නවා ඊළඟට බාහිර වස්තු වල අවිඥානිකව තමන් පරිහරණය කරන සූරු ඇඳුම් පැළඳුම් ආසන කුටිසෙනසුන් එවාගේම අවට ගස් කොළන් භූමි පර්වත හැම එකකම තියෙන රූප කලාප වෙන් කර ගන්නවා. ඊළඟට සත්ව సంతාන තුලත් තියෙන රූප කලාප වෙන් කර ගන්නවා. ඊළඟට ඒ රූප කලාප සියල්ලම දැකගත්තන් පස්සේ නාම ධර්ම වලට හැරෙනවා. තමා උපදවාගත් ධ්‍යාන සමාපatti වල තියෙන චිත්තචෛසික රූප ධර්ම ඔක්කොම වෙන් කර ගන්නවා. ඊළඟට බාහිර సంతාන තුලත් ඒ විදිහටම වෙන් කර ගන්නවා. ඊළඟට සදොරින් ගත්ත අරමුණු තුලින් පහළ වෙච්ච චිත්ත ඡායසික මේ ඔක්කොම වෙන් කරගන්නවා. මේ විදිහට ආධ්‍යාත්මික බාහිර රූප ධර්මත් නාම ධර්ම සියල්ලම වෙන් කරගෙන ඒවායේ එකක් එකක් ගානේ තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන කරුණු අනුව රූපයක් ගානේ චිත්තයක් ගානේ ඡායසිකයක් ගානේ ඔක්කොම වෙන් කරගන්නවා. ඒ සියල්ලම වෙන්කර ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානය කියන එක උපදවා ගන්නවා. මේ නාම රූප සියල්ල දෙවියෙක් මැව්වද ඉබේ හටගත්තද කියලා සොයා බැලීමේදී පහසුවෙන්ම ඒ නුවණට වැටහෙනවා පිළිවෙලින් මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන පරෝ භව, ජාති, ජරා, මරණ කියන මේ හේතුඵල සම්බන්ධතාව ඇති වෙන හැටි. ඒකට කියනවා ප්‍රතිපරිග්‍රහ ඥානය. එතකොට ඔය ටික කරලා කාදුරටත් ඒ යෝගාවචරයට උපදෙස් දෙනවා අතීත භව, අනාගත භව දක්වා නුවණ හසුරවන්න. එසේ අතීත අනාගත සීලුම නාම රූප පරම්පරාව සොයාගෙන දැනගෙන ඊළඟට සම්මාර්ෂණ ඥානයට හැරෙනවා. සම්මර්ෂණ කියන්නේ ඒ නාම රූප ප්‍රසනාවට හරවනවා. ඒ සඳහා 44 ආකාරයක් තියෙනවා. 44 ආකාරයේහි අනිත්‍ය ලක්ෂණ 10ක්, දුක්ඛ ලක්ෂණ 25ක්, අනාත්ම ලක්ෂණ 5ක්. ඒවා අනුව ත්‍රිලක්ෂණයට හරවනවා. සම්මර්ෂණ ඥාණයෙන් උද්‍යවේ ඥාණයටපත් වෙනවා. උද්‍යවේ ඥාණය කරගෙන යන අවස්ථාවේදී තමන්ගේ సంతාණයට විශේෂ ආબોධ ඇති වෙනවා. ඊළඟට භංගානුපස්සනාවට හැරෙනවා. මේ විදිහට අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩනවා. සංඛාරුපේක්ඛා ඥානයේ විපස්සනා ඥාන සියල්ල වඩනවා. සංඛාරුපේක්ඛා කියන ඥාන අවස්ථාව වෙනකොට හේතනත්තාගේ సంతානෙහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම මේවා ශක්තිමත් නම් ඊළඟට සත්‍යානුලෝමික ඥාන පහළ කරගන්න ලැබෙනවා. ඒක ලැබෙන්නේ මාර්ග චිත්ත වීතියක. මාර්ග චිත්ත වීතියේදී පළමුවෙන් සෝවාන් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. ඒ අයෙන් අනතුරු ඉතින් හි අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලෙන් ගිහින් ඉතින් තමන්ගේ පාරමී සම්පූර්ණ නම් අරහත්ත්වයට දක්වාම ඒ ප්‍රයෝජන ලැබෙනවා. මෙන්න මේක නිසා මා මේ බොහොම සරලව කියපු කතාව අනුව ආනාපාන සතියෙන් විපස්සනාවට හැරෙන්නේ එක්ක උපචාර සමාධියට අනතුරුව එහෙම නැත්නම් රූපාචර ධානයන්ට අනතුරුව එහෙම නැත්නම් අෂ්ට සමාපත්තියට අනතුරුවයි එසේ ඒ අනුව සමාධියේ පිහිටාගෙන ධානයේ පිහිටුවාගෙන විපස්සනාට හැරීම ඊටාම සාර්ථක ප්‍රතිඵලදායී විපස්සනා මාර්ගයක් නැත්නම් විපස්සනා භාවනා මාර්ගයක් කියලා හඳුන්වන්න පුළුවන් ඒ යෝගාවචර අතරමං වෙන්නේ නැහැ. නැලවෝ මාර්ගඵල ලැබුවා කියලා අතරමඟ රැඳෙන්නේ නැහැ. ඒ යෝගාවචරය තමම්ම මනසේ මාර්ගඵල නිවන දක්වාම නුවණ දියුණු කරගන්න සමර්ථ වෙනවා. ස්වාමින් වහන්සේ මෙන්න මේ කාරණෙත් අපිට පැහැදිලි කරලා දෙන්න. පත්තනි කුජන කර්මය කියන කාරණයෙන් හැඳින්වෙන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ පත්තනි කුජන කර්ම කියලා විනය කර්මයක් ගිය අයට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ අර චන්න ඇමතිතුමා පැවිදි වුණානේ. එතුමා පැවිදි වෙලා බොහොම මාන්නාදිකයි, උද්දච්චයි. ඒ මාන්නාදික නිසා සරියුත් මංගලන් ආදී උතුමන්ට බොහොම දෝෂාරෝපණ කරනවා. මමයි බුදුරජාණන් වහන්සේක අභිනිෂ්ක්‍රමණයේද පවා උදව් වුණේ. මේ පස්සේ මහණෙක් ඇත්ත ලොක්කෝ වෙලා ඉන්නවා. බොහොම දොස් කියනවා. බොහෝ ආවාද කළාට පිළිගත්තේ නැහැ. අන්තිමේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අසා වදාලා මේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කොහොමද මේ චන්නහාමුදුරේ කාපේ පවතින්නේ කියලා. එතෙන්දී උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩ කියන නීතිය පනවන්න යෙදුණා. ඔය අතර තා පුජ්‍යලේක හිටියා සංඝයාට බොහෝම දෝෂාරෝපණය කරන ගිහි කෙනෙක්. ඒ ගිහි කෙනෙක්ගේ දෝෂාරෝපණය කිරීම නිමිත්තෙන් බුදුරජාන් වහන්සේ නියම කොට වදාලා එයාතර පත්තනි කුජන විනය කර්මයේ කරන්න කියලා. ඒ කියන්නේ ඒ තැනැත්තාගේ තියෙන දෝෂාරෝපණ කතාව සංගමඳ ප්‍රකාශ කරලා කර්මවාක්‍යයෙන් ඔහු ඒ සිව්පසේ පිළිනොගන්න මේ සංඝයා තීරණයක් ගන්නවා. ඔහුගේ පින්දපාත දානයක්වත් සීවරයක්වත් වන්දනාවක්වත් පිළිගන්න බෑ. එහෙම ගත්තොත් භික්ෂුවන්ට ඇමත් වෙනවා. ඒ නිසා ඒ විනය කර්මයකින් ඒ ගිහි ඇත්තන්ගේ මේ සිව්පස්සේ ප්‍රතික්ෂේප කිරීම තමයි පත්තනික් කුජල කර්ම කියන්නේ. ඒ අත පින්දපාත බෙදන්නේ වෙනවා නම් පාත්‍ර යටි පුරු කර ගන්නේ නැහැ. ගත්තොත් ආපස්සට වෙනවා. ඉතින් ඒ තනත්තා සංඝයාට වැඳලා සමාව අරගෙන ආයති සංවරයේ පිහිටියොත් එයින් ඔහුගේ විනය කර්මයේ නිෂ්ප්‍රභා වෙනවා. ඊට පස්සේ තින් සංඝයාට පුළුවන් ඔහුගේ සිව්පස්සේ පිළිගන්න. ඒකයි පස්වෙනි කුජින කරුණ. ඊළඟට ස්වාමින් වහන්සේ කුසල ක්‍රියාවක් ද්වි හේතුක ත්‍රි හේතුක වන්නේ කෙසේද කියන කාරණයක් අපිට විස්තරාත්මකව පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. දාන සීල භාවනාදී කවරෝ පින්කම කිරීමේදී ඒ පින්කම ද්වි හේතුක ත්‍රි හේතුක කියන මේ දෙකෙන් එකකට වැටෙනවා. ඒක අපි දැනගෙන හිටියොත් ඊටාම වැදගත්. මොකද කාරණේ කවුරු නමුත් පින්කමක් කරන්නේ උසස් ප්‍රතිඵල නෙලා ගැනීම පිණිසයි. අපි හිතමු දානයක් දෙනවා කියලා. දුකී මගී අසරණියෙකුට හරි සිල්වත් ගුණවත් මහා සංඝනට හරි දානයක් දෙනවා. ඒ දානය දීමේදී දන් දෙන තැනැත්තාගේ සිත ඒ අවස්ථා තුනක් තියෙනවා పూర్ව මුංචන අපර කියලා. పూర్ව කියලා කියන්නේ දානය දෙන්න මුලින් පහළ වෙන සිටිවිලි. මුංචන කියන්නේ පිළිගන්නන වේලාව. අපර කියන්නේ ඊට පසුව. පූර්ව මොඤ්ඤන අපරිදීන අවස්ථා තුනේදී ඔහුගේ සිතේ කිසියම් අපරිසුද්ධතාවක් නැතිව ඥාන සංප්‍රයුක්තව පැවතුනා නම් එයින් මඳ අවස්ථාවට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. මඳ අවස්ථාවක මුංචන අවස්ථාව. දැන් යම් කිසි විදියකින් මුල් අවස්ථාවේදී යම් කිසි කාරණයකට අපිරිසිදු වුණා. එහෙමනම් එතන ත්‍රි හේතුක වෙන්නේ නැහැ. කෝ අවසානයේදී දානේ දීලා අවසානයේදී හිත අපිරිසිදු වුණා. ඒ කියන්නේ අපි හිතමු දැන් මම මෙච්චර හිතුවා මේ ස්වාමීන් වහන්සේලා 19ක් වැඩි කියලා වැඩි දෙනවයිනේ. අනේක නරක වෙනවා. ඒ කියන්නේ පූර්ව චේතනාව. ඊට පස්සේ හිත හදාගෙන දාන දෙනවා. දාන දෙනකොට බොහොම පිරිසිදු හිතින් ඥාන සම්ප්‍රයුක්තව දුන්න ආනිසංස දක්නා නුවණින් අප්‍රචේතනාවත් ඒ වගේ පිරිසිදුව තිබුණා. නමුත් මුල් අවස්ථාවේ තා පිරිසිදු වෙච්ච නිසා අර මැද අවස්ථාවල් අග අවස්ථාවල් වලදී කුසාසිත ඔක්කොම දිහේතුක වෙනවා. ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඊළඟට යම්කිසි දෙයකින් මුල් අවස්ථාවන් බොහෝම පිරිසිදුයි හිත දාන දෙන වෙලාවෙත් හොඳට පිරිසිදු ඥාන සම්ප්‍රයුක්තයි. දාන දීලා අවසානයේදී තා පිරිසිදු වුණා. ඒ කියන්නේ වැඩ කරපු ඇත්තන්ගේ වරදක් ගැන හරි අසංඝයාගේ අසංවරයක් ගැන හරි මොනවා හරි ඒකට අනුපාඩුවක් ඇති වුණා හිතේ. එතකොට ඔහුගේ කුසාසිත ද්වේතුක වෙනවා. මේ අවස්ථා තුනේම ඥාන සංප්‍රයුක්තව හිත වෙනස් කරගන්න නැතුව මොනම දෙයකටවත් හිත තලා ගන්න නැතුව දානේ දෙන්න සමර්ථ වුණා නම් මුලක් මැදක් අගක් කියන අවස්ථා තුනම ඥාන සංප්‍රයුක්ත වීම නිසා මඳ අවස්ථාව ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා හඳුන්වනවා. එක අවස්ථාවක මුලින් හෝ අගින් හෝ හිත අපිරිසුදු වුණා නම් මඳ අවස්ථාව ත්‍රි හේතුක උනාට ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක කියලා. ඒකෙන් ලැබෙන්නේ ද්වි හේතුක විපාක. ඊළඟට තුන් අවස්ථාවම ඥාන සම්ප්‍රයුක්තව පැවතුණා නම් හිත ඒකට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියලා. මෙන්න මේකයි ওই සිතේ අවස්ථා දෙක. කුසලයක් කිරීමේදී හේතුක දිහේතුක කියන අවස්ථා දෙක බෙදෙන්නේ මේ විදිහටයි. එතකොට අවස්ථා තුනේදීම ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් සිද්ධ කළා නම් හේතුක උත්කෘෂ්ඨයි. එවැනි කුසලයකින් මනුලෝ ප්‍රතිසන්දි ගත්තොත් ඒ තැනැත්තාගේ ප්‍රතිසන්දිය ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නමින් හැඳින්වෙනවා. ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඥානෙ ලබාගත් තැනැත්තාගේ සිත බොහොම ඥාන සම්ප්‍රයුක්ත සිතක් වෙනවා භවංග සිත් වේලිය. එනිසා ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. ධර්ම දේශනාවක් කිරීමේදී ධර්මයක් මේ අවබෝධ කර ගැනීමේදී ගැඹුරෙන් උනත් එතුමාට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි සඳහන් කරනවා නම් සරියුත් මහරහතන් වහන්සේ පරිබ්‍රාජකයෙක් හැටියට ඇවිදගෙන ගියානේ මුළු දඹදිව තල පසෝ දෙවනුව ඇවිදගෙන යනකොට සම්මුඛුණ අස්සජී මහා රහතන් වහන්සේ. උන්වහන්සේ පසුපස ගිහිල්ලා දන්වන්දල අවසානයේදී තෝම ගෞරවයෙන් රඳලෑහව ස්වාමීන් වහන්සේගේ මේ ගුරුවරයා කවුද? ස්වාමීන් වහන්සේ කාගේ ධර්මයේද පිළිගන්නේ? කියලා ඉතින් ඒ පොදතුරුව විමසලා එයා හිටියා ඒ ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කරන දේශනාවෙන් ටිකක් මට අහන්න පුළුවන්ද කියලා. ගසජි මහරහතන් වහන්සේ කියා හිටියා මම ළඟදී මහාන වෙච්ච කෙනෙක් මම ගැඹුරට ධර්මයේ දන්නේ නැහැ. අනේ ස්වාමීනි ගොඩක් මම කියන්න අවශ්‍ය නැහැ. බොහෝම සුළුවෙන් මට කියන්නේ ඒක මම තේරුම් ගන්නවා. පස්සේ ගසජි මහරහතන් වහන්සේ පරිසම්විදාලාභී උත්මයෙක් නිසා උන්වහන්සේට පුළුවන් වුණා මුළු බුද්ධ ධර්මයේ සම්පින්දනය කරලා බුදුරජාන් වහන්සේ කවුද කියලා හඳුන්වන්න පුළුවන් වුණ එක ගාථාවකින්. ගාථාවේ පද දෙකක් කියවෙනකොට අස්සජී කියන මේ රහතන් වහන්සේගේ ගාථාවේ කෙලවර එන්නේ ඉස්සර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඒක සියදහස් ගාණෙන් Taman ගැඹුරට හිතුවා. ඒ වාගේ ගැඹුරු ධර්මයක් වුණත් ඇහෙනකොටම ආબોධ කරගන්න තරම් හෝන පිරිසුදුයි හේතුක උත්පත්තිය ලබා ගැනීම. එනිසා හේතුක කුසල් සිදු කර ගැනීම වැදගත්. යම් කිසි විදියකින් ඒ කුසලයේ හේතුක වුණා නම් එච්චර මානසික කරෝ පින්කම වුණා විපාක ලැබෙන්නේ හේතුකයි. හේතුක කියන එකේ තේරුම ඥාන සම්ප්‍රයුක්ත නැහැ. අලෝභ අදෝෂ කියන හේතු දෙකෙන් යුක්තයි. හේතුක කියන එකේ තේරුම අලෝභ අදෝෂ අමෝහ කියන හේතු තුනම තියෙනවා. අමෝහ කියන්නේ ප්‍රඥාවනි. එතකොට ඒකෙත් මහත්මයා තියෙනවා තවත් බෙදීමක්. දැන් සමහර කෙනෙක් ඉන්නවා ඔහුගේ සිතේ අලෝභය දුර්වලයි, අදෝෂය බොහොම බල සම්පන්නයි, අමෝහය කියන ප්‍රඥාව බල සම්පන්නයි. එතකොට ඔහු මනුලෝ උපන්නාම ඔහු ලෝභ සාගතයි. හේතුකයි නම ලෝභ සාගතයි. දැන් සමහර කෙනෙක් ඉන්නවා පින්කම කරනකොට ඔහුගේ සිතේ පාලවන කුසල සිත අලෝභයෙන් යුක්තයි, අදෝසයෙන් දුර්වලයි. කියන්නේ මෛත්‍රිය දුර්වලයි. ප්‍රඥාව හොඳට තියෙනවා. ඒකට ඔහු මනලෝ උපන්නාම හේතුක වුණ ඔහුගේ ගතිගුණ දේශ සහගතයි. ඔය චරිත බෙදෙන හැටි දේශ සහගතයි. ඒ නිසා ওই දෙක සමසමව තියාගන්නේ බොහොම අමාරු දෙයක්. කිසිම ලෝභයක් නැහැ, කිසිම ද්වේෂයක් නැහැ. ඒවැ සමසමව තියාගන්නවා නම් ඕ මනුලෝ උපන්නාම ත්‍රි හේතුක පුද්ගලෙක් නම් බොහෝම වාසනාවන්ත සිතක් තියෙන කෙනෙක්. තරහ යන්නේ නැහැ, කිසි දෙයකට ආසක් නැහැ. අන්නේ ගති වැඩගත් වෙනවා. ඒ නිසා මේ හේතුක අහේතුක කියන මේ දෙකිනුත් තව තියෙනවා වැදගත් කාරණයක් දැන් යම්කිසි කෙනෙකු කුසලය මුලිනුද්දි හේතුකයි මැදිනුද්දි හේතුකයි අගිනුද්දි හේතුකයි නම් ඒකට කියනවා දිහි හේතුක උත්කෘෂ්ඨ කියලා. මැද අවස්ථාව ඒ දිහි හේතුක තියෙන නිසා දිහි හේතුක උත්කෘෂ්ඨයි. ඉතින් ඒකෙන් දිහි හේතුක උත්පත්ති දෙනවා. යම්කිසි විදියකින් මුල අවස්ථාවේදී හෝ අග අවස්ථාවේදී හෝ හිත අපිරිසුදු වුණා නම් නීවරණයක් ඇවිල්ලා මඳ අවස්ථාව දෙහේතුක වුණත් ඒකට කියනවා දෙහේතුක ඕමකයි කියලා. දෙහේතුක ඕමක කියන කුසලයෙන් උපදින්න සිද්ධ වුණොත් ඔය පුද්ගලයා අහේතුකයි. අහේතුක කියන්නේ අලෝභ දෝෂම එකක්වත් ඔහුගේ හිතේ විසල් විපාකී තියෙන්නේ නැහැ. ඒ නිසා අන්ධ ගොළු මිහිලි උම්මත්තක මන්ද බුද්ධික වැනි අවාසනාවන්ත වෙනවා. ඒකද කියන අහේතුක උත්පත්ති කියලා. මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රි හේතුක උත්පත්තිය, දි හේතුක උත්පත්තිය, අ හේතුක උත්පත්තිය. අ හේතුක උත්පත්තිය බොහෝම අවාසනාවන්තයි. දි හේතුක උත්පත්තිය ගැඹුරු නෝනක් නැහැ. ත්‍රි හේතුක උත්පත්තිය බොහොම ගැඹුරු ඥාන සම්ප්‍රයුක්ත උත්පත්තිය. එනිසා කුසල් කිරීමේදී ওই අවස්ථා තුනේ මුලැමැද අග කියන අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්ත වීමට සිහිය පිටුවා ගැනීම අවශ්‍යයි. ඥාන සම්ප්‍රයුක්ත වීමට හොඳට සිහිය පිහිටුවාගෙන යෙදෙන්න ඕනේ. මෙන්න මේක නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා තේරුම් අරගෙන ඇතිතා ක්‍රියාත්මක කුසල් වැඩෙන හැටියට අපේ සෑම කුසලයක්ම පිරිසිදු කර ගැනීමට මේ සතිමන්ත වෙන්නට ඕනේ. ඉතින් දැන් මෙතකින් අපි මේ ධර්ම සාකච්ඡාව නිම කරමු. අත වශයෙන් මේ ධර්ම සාකච්ඡා කිරීමේදී අපේ සිත් තුළ පහළ වෙන්නේ ඒ වගේ ඥාන සංප්‍රයුක්ත කුසාසිත ඒ කුසාසිත වල ප්‍රතිඵල වශයෙන් අපට හේතුක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හැකිතාක් දුරට ඉදිරියට මේ අනුව කරන්නා වූ සෑම කුසලයක්ම ත්‍රි හේතුක කුසලයක් බවට පමුණවා ගැනීම සඳහා ඥාන සම්ප්‍රයුක්ත වීමට සතිමන්ත වීමට අපි අදිෂ්ඨාන සබා ගනිමු. සීලය සමාධිය ප්‍රඥා වැඩෙනසේ ආගමික පිළිවෙත් තුළ යෙදෙමු. ඒ හේතුවෙන් අපට බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට ඇතුව අපේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාදයෙන් පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා තබා ගනිමු. එවැගේම අද මේ දවසේ සිදු කරන සෑම කුසලයක්ම හේතුක කුසලයක් බවට පමුණවා ගැනීමට එමගින් දෙලොව ජයගෙන ඊටාම සුවසේ ධ්‍යාන අභිඥා විපස්සනා ඥාන පිළිවෙලින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. සෑම දිනාට තෙරුවන් සරණයි. ඒ 2009 වර්ෂයේ පෙබරවාරි මාස සිට සෑම පොහොය දවසකම සත්‍යර්ම වර්ෂා තුලින් අපට සදහම් රසයේ බෙදා දුන් අතිපූජ්‍ය නා වූනේ අරිය ධම්ම නාහිමි සමිඳුන් සමග අප කළ අවසන් සද්ධර්ම වර්ෂා වැඩසටහනයි. කිසි දිනක සිදුරු නොවුණු සීලයෙන් සපිරි ඒ බෝසත් ගුණයට අපි සදා নমස්කාර කරමු. අප කළ සියලු කුසලයන්ගෙන් ජනිත වූ පිණින් උන්වහන්සේ මතු බුද්ධත්වයට පත්වේවායි පතමු. ඒ නිවන් මඟ පෙළිවන්නට සත්වසක් පුරා සද්ධර්ම වර්ෂා ඇසුරු කළ ඔබට හේතු වාසනා වේවා. මේ සත්වස පුරාම සද්ධර්ම වර්ෂාවට ස්ථාන සම්බන්ධීකරණය කළ එසේම පුරා දොළොස් වසක් උන්වහන්සේට උපස්ථාන කළ පූජ්‍ය නාගපුකුණේ අරියසිල ස්වාමින් වහන්සේටද අපි নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පුද කරන්නට කැමතියි. අතිපූජ්‍ය නා වූනේ අරිය ධම්ම මහා නාහිමි සඳුනි ඔබ වහන්සේට මතු බුද්ධ රාජ්‍යම ලැබේවා. බඹලොව වැඩියාද අප බෝසත් කුසුම දෙව්ලොව වැඩියාද අප බෝසත් කුසුම මනුලොව නොරැඳුනේයයි බෝසත් කුසුම බුදු බව පතා නමතිමු බෝසත් කුසුම Thank you.